ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධ ආලෝක මාවතේ ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩ විස අපවත් වූ වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දයි තයෝ ධම්ම සූත්‍රයේ අපි දැන් විස්තර කරගෙන ආවා තර සීමාවක් ඒ මොකද්ද? අර අසම්පජඤ්ඤයයි චිත්ත වික්ෂේපයයි කියන දැනට එනකන් අපි ඉස්තර කරලා තියෙනවා. ඉතින් ওই පද ඔහම කිව්වට මතකට එන්නේ නැහැ. ඒ කතා කරේ කුමක් නිසා ගැනද? නිරන්තරයෙන්ම ජීවිතේ බලපාන ජීවිතයගේ පැවැත්ම සංවිධානය කරමින් ඒ ASCII নানা ආකාරවල පීඩන ලබා දෙන කාරණා තුනක විග්‍රහයක විස්තරයක මේ ඉන්නේ මොකද්ද? ජාති ජරා මරණ කියන තුන ගැන. එතකොට මේ තුන ලෝකේ පවතින නිසා මේ ලෝකේ ඔය තුන උඩ ජීවිතයගේ පැවැත්ම සංවිධාන වෙමින් নানা ආකාරවල අයිතිවාසිකම් ලබා දෙන නිසා තමයි ලෝකේ ලෝතුරා බුදුවරේ උපදින්න කියන එක මුලින්ම අපි සඳහන් කළා. එතකොට ඒයින් පෙන්න්නේ මොකද්ද? මේ ක්‍රියාපද ක්‍රියාක්‍රමයේ යටතේ ජීවිතය නිෂමගට නැත්තම් දුකින් නිදහස් වෙන්න පුළුවන් මගට බස්සන්න පුළුවන් හරවන්න පුළුවන් ක්‍රමයේ තියෙන බව අර බුද්ධත්වයේ කියන මේ ජීවිත දියුණුවෙන් ඒ උත්තමයා තේරුම් ගන්නවා. මේ කියන ක්‍රියාස්වරූපය නොතිබුණා නම් ජීවිතය තුළ කවදාක ලෝතර බුදුරෙක් උපදින්නේ නැහැ. මොකද ඒක අර විද්‍යාත්මක පදනමක් මත මේක අර Tamanට ඕනෑ පැත්තට හරව ගන්න බැරි නිසා හරව ගන්න බැරි නිසා ඉතින් අර බුද්ධියෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒකට දැන් අපිට පේනවා මේ කරුණ වලින් පෙන්න්නේ අපි ජීවිතේ විඳින දුක් අපට ඕන හැටි නිදහස් වෙනවා ඒ දුක් වලින් ජීවිතේ බේරගන්න. ඒ වගේම ඒ ක්‍රමයක් ඒක අස්සේම ඇතුළත් අඩංගු වෙලා තියෙනවා. මේකේ එකම පාඩුව වෙලා තියෙන්නේ ඒ ක්‍රමය අපේ ජීවිත තුළට වැද්ද ගැනීම සඳහා ඒ පිළිවෙලෝ නිසි අවබෝධය අපි ලබන්නේ නැතිකමයි මේකට වෙලා තියෙන්නේ. ඒකට දැන් මේ අවබෝධය ලැබීමට নানা ආකාරවල සූත්‍ර වලින් ඒ උදව් දෙනවා. මේ සූත්‍රයෙන් පෙන්වන්නේ ඒ ඒ මට්ටම් වලින් ඒ කියන தত্ত্বය මගහරවා ගන්න සමාජයේ සසරට වැටිච්ච සත්වයා ඒ එක එක කොටස් වලින් හෝ ඉස්සරහට එන හැටි මේ මෙතන දේශනාවේ විස්තරය කරගෙන කෙරුණේ කෙරෙන්නේ අග්ගිස්සෙන්දල මුල්ලටයි. මුලින්දලා අග්ගිස්සට නෙවෙයි අග්ගිස්සේදල මුලට අග්ගිස්සේ කිව්වේ අර සසර දුකෙන් මිදීමේ නියම අවස්ථාව ඉඳලා ඒ සසර දුකට වැටෙන ක්‍රමානුකූල පිළිවෙල පස්සට යවමින් පෙන්වනවා. එතකොට දැන් මුලින්ම පෙන්නවා රාගද්වේෂ මෝහ නැති වෙච්චාම නැතිකොලොත් ජාති ජරා මරණ නැහැ කියලා. ඒ රාගද්වේෂ මෝහ නවත්තනය කියන්නේ කොතනද? රහත් වූ තැන. එතනයි ජාති ජරා මරණ නැත නවතපු තැන. ඒතර ජීවුණු මට්ටමක ඡායාව ඉස්සරහට දාලා ඊළඟට ක්‍රමයෙන් පස්සට එනවා අපි ඉන්න තැන කොතනද කියලා තම තමන්ට හොයාගන්න. එක එක පුජ්‍යමේ සමාජයේ ඒ පුජ්‍යලයන්ගේ පන්ති තියෙනවා පන්ති. පන්ති කියන්නේ ඔහුගේ වැටහීම් හැඟීම් ක්‍රියාවන් සංවිධානය වෙලා තියෙන එම අවස්ථාවේ தත්ත්වය. ඉතින් යා ඉස්සරහට එන්න ඕනේ ඒවා පහු කරමින්. ඒ කියන්නේ උප්පත්තියම හොඳ විදිහට ලෝකේ ඇති වුණේ නැහැ. උත්පත්තිය නරකම අපිරිසිදුම සංවිධානයක් ඒක ඇතුලේ තියෙන්නේ. ක්‍රමයෙන් ඉස්සරහට එනකොට අර අර පන්ති පහු කරගෙන අර කියන රාගද්වේෂ මෝහ කියන මේ ප්‍රධාන කරුණු තුන නැති කරන තැන දක්වා හොයනවා. ඒතකොට මේකෙන් පේනවා කවුරුත් ওই මාර්ගයේ එන බව. නමුත් එක එක්කෙනා පරක් වෙනවා පස්සට යනවා ඒවා සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඉතින් ස්වභාවික දුර්වලකම් වල බලපෑම. ඒකට ගිය පාර අපි පෙන්නවා මුත්ත සත්‍ය අසම්පජඤ්ඤ චේතසෝ වික්ඛේපෝ කියලා අර කියන தත්ත්වයට කිට් වෙන්න බැරි ඉඳ නොදෙන එතෙන්ද කිට් වෙන්න මොකද්ද අර ජාති ජරා මරණ කියන ඔය ක්‍රියාපද්ධතිය තුඩ ජීවිතයගේ පැවැත්ම නානා දුක් වලට හරවන එතෙන්ද එතන මකන් ඒක නැති කරා. එන්න කිට්ටු වෙන අවස්ථාවකදී තියෙන එක්තරා දුර්වල අපට කිට්ටු වෙන්න ඉඩ නොදෙන එක්තරා දුර්වලකමක් තමයි මේ ගිය පාර පිස්තර. ඒක කිව්වේ මොකද්ද? හැම වෙලෙම හැම එකකම ඇත්ත වහන. ඇත්ත වහන එක තමයි අර මුට්ට සත්‍ය කියලා. ඇත්ත වහනේ කිව්වේ දකින අහන ආග්‍රහණය කරන රස විඳින ස්පර්ශ කරන හැම එකකම අපි පිළිගන්නේ එහි ඇත්ත නෙවෙයි. එහි පවතින ස්වභාවික ඇත්ත. අපි මේ ඇත්තට ඇත්ත වැහිලා නිසා අපි මේ අවස්ථාවේ අපට වැටහෙන ප්‍රමාණයෙන් හිතනවා ඒ ඔක්කොම බොරු. අයි කද්දේකට නිදසුණක් කිව්වොත් යම් කෙනෙක් කෙනෙකුගේ ගුණවත්කමක් දැක්කා. ඒ ගුණවත්කමක් දැක්කා. එයා පිළිගන්නවා දකින මිනිහා පිළිගන්නවා එයා හොඳ කෙනෙක් ඇති. එයා හොඳයි කියනවා. ඉතින් ඒකේ ඇත්ත එයා දැකලා නැහැ. මොකද? එයා හොඳ කාටද? එයා කියන්නේ මට හොඳයි එයා කියන්නේ. නමුත් එයා එයාටයි හොඳ. ඔහුගේ ගුණවත්කම ඔහුගේ ජීවිතේට. ඒ දැක්ක මිනිහට හොඳ වෙන්නේ ඒ ගුණවත්කම තමා ළඟ සංවිධාන වුණා. ඒකට එයා දැක්කේ හොඳයි කිව්වේ එයා මට හොඳයි. හොඳයි කියන්නේ ඒකමයි. ඒකට එයින් පෙන්වන්නේ මොකද්ද? එයාට වැරදිලා කියන්නේ. තේරුණාද? එයාට වැරදිලා. අපි හැම වෙලේම වැරදිලා. ඒකට යම් කිසි කෙනෙක් හතුරෙක් කියනවා. එයා කියනවා මම එයා මට හතුරුයි කියලා. ඒකට එයා මට පීඩා දෙනවා. එයා පීඩා දෙනවා නෙමෙයි ඒක ඇත්ත වෙහිලා. ඒ මොකක්ද? මම යාව උදව් කරගෙන මම පීඩා ලබනවා. පීඩා විඳිනවා. මම පීඩා සංවිධානය කරනවා. ඒක මගේ වරද. මමයි හතුරා මට. එයා නෙමෙයි. ඒ මොකද? එයා මේ විරුද්ධවාදී සටහන් ඉදිරියට අරගෙන අපි ඒ සටහන් එක්ක විරුද්ධ වෙනවා ගැටෙනවා. ගැටෙනකොටයි මට රිදෙන්නේ. එහෙම ගැටුමක් නැත්තම් මේ ලෝක ධාතුවේ ඔක්කොම තරහ වුණත් අමනාප වුණත් කිසිම ප්‍රශ්නයක්. එයාට එයාට තරහ එයාට දුක් දෙන්නේ එයයි. ඒතකොට ඒකෙන් පේනවා හැම වෙලෙම දවසේ සම්පූර්ණ මිනිත්තු ගණන ඔක්කොම අපි දුකෙන් පාවිච්චි කරනවා. දුක් විඳින්නේ අර වැරදි පිළිගැනීම උඩයි. අන්න ඕකයි ඔය ඒ ඒ ඒ තෙන්න ඉන්න එක්කෙනයි කවදා හරි ඔක්කොම බිඳහැරලා සම්පූර්ණ සුද්ධියක් ලබන්නේ. මේ එක්තරා සීමාවක්. දැන් එතකොට අපි ඉන්න සීමාව අපිට දැන් මේකෙන් පේනවා. අර අර ඇත්ත වැහිච්ච සීමාවේ අපි ජීවත් වෙන්නේ. ඒ වගේම කිසිම අවස්ථාවක අපට ඕන දේ සංවිධානය කර ගැනීමට අපේ ඉදිරිපත් වීම නැහැ අසම්පජාන. ඒ අසම්පජාන්නේ කියන්නේ හැම අවස්ථාවකම බලන අහන ආග්‍රහණය කරන මේ හැම අවස්ථාවකම අපි සැප විඳින ආකාරයෙන් අපි සංවිධාන වෙලා නෙවෙයි ඒ දේ ආශ්‍රය කරන්නේ. අපි බලාපොරොත්තු වෙන එයින් අපට සැපක් ලබන්න. එයින් අපට සැපක් ලබන්න. එහෙම කිසිම වගකීමක් හෝ පුළුවන් කුජලයක් හෝ වස්තුවක් හෝ දෙයක් හෝ කිසිවක් මේ ලෝක ධාතුවේ නැහැ. තවත් කෙනෙකුට සැප දෙන්න පුළුවන් වස්තුවක්. දැන් මොනවා හරි සංගීත භාණ්ඩයක් ශ්‍රී ලං කරනවා. ඒකෙන් ඒකෙන් සතුටක් තමයි ලැබෙන්නේ කියලා හිතන් ලැබෙන්නේ කියලා හිතාගෙන අපි එවැනි දේවල් ආශ්‍රය නමුත් ඒ සංගීතමය භාණ්ඩයේ ශබ්දයම ඇතමි දුක් විඳිනවා. ඒ ඇතමි දුක් විඳින ඒක එයාට මදි හෝ නැත්තම් වැරදි හෝ මොකක් හෝ එක ගැටෙන අවස්ථාව. ඒතොර එයා සතුටේ නෑ කියන්නේ. එයා අරක පිළිගන්න. ඒ පිළිගැනීම නිසායි අර සතුට. පිළි නොගැනීම තියෙනවනේ. ඒ පිළි නොගන්නේ කුමක් නිසාද? ඒක ඒ හඬත් එක්ක සම්බන්ධකම් පැවැත්ලා සෞම්‍යත්වය මතු කරන යම් කිසි රසායනික ඒ කියන්නේ කාම කොටසක් අපි ළඟ තියෙනවා ඒක නිසායි. එතකොට මෙතනින් සැපවින්ද මිසක එතනින් සැපවින්ද නෙවෙයි. එතකොට මේ ඔක්කොම අපිට පේනවා අපි හැම වෙලේම ඒකේ උදව්වෙන් අපට සැප ලබන්න, අරයාගේ උදව්වෙන් සැප ලබන්න. ඒක අසම්පජාඤ්ඤය කියන්නේ. නියම පරමාර්ථය සාර්ථක කරන අන්දමින් අපි කරුණට එළඹෙන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට දැන් අපිටම පේනවා ඔය කපල්ලේ ඔය බක්කියේ අපි ඔක්කොම ඉන්නේ. දැන් ඉන්නේ ඔය බක්කිය. එතකොට ඒක සකස් කිරීම සංවිධාන වෙනකොට ඒ සංවිධාන වෙන පුජ්‍යලයාගේ ලක්ෂණේ අර පෙන්නනවා යෝනිසෝ මනසකාරය කියලා. අයෝනිසෝ මනසකාරය නෙවෙයි යෝනිසෝ මනසකාරය. ඉතින් ඒක ඉතින් අර හොයි පැත්තට හැරෙනකොට දැන් මේ අපි කතා කරන්නේ පෞද්ගලිය දේශනාවේ සාරාංශයක්. එතකොට ඒ පුජ්‍යලයාගේ ඒ අසම්පජඤ්ඤ ස්වરૂපේ නිසා චිත්ත වික්ෂේපේ තියෙන එක. චිත්ත වික්ෂේපේ කියන්නේ හැම වෙලෙම කලබලයක්. ඒ මොකද්ද කලබලේ? තමා හිතපේක ඒකෙන් හරියයිද කියන බලාපොරොත්තු උඩ පාම නෑනි කියන හැඟීම ඇවිත් ඒකෙන් කම්පණයටපත් වෙනවා. ඒක ඒක වේගවත්. ඒකෙන් අර සිතේ සෞම්‍යත්වය රැඳෙනවා. හේතුව ඒ වස්තුවේ තමා අපේක්ෂා කරන කාරණේ ඉතු වේවි කියන හැඟීම උඩ සිතවිලි පහළ කිරීම නිසා මේක රත් වෙනවා. ඒත සුළු වෙලාවයි ගැන හිතන්න හම්බෙන්නේ වික්ෂිප්ත භාවයපත්. වික්ෂිප්ත කියන්නේ කලබල වෙලා ඉතින් අර ස්වාභාවික සෞම්‍යත්වය හිතෙන්නේ. හැම අවස්ථාවකම තියෙන එකක් කියන්නේ. අපි හැම එකක් කෙනෙක් දිහාම බලා ඉන්නවා. හිතනවා ඒ මට ඕන විදිහට ඒක වෙයිද කියලා. මේ සසරේ කවදාකවත් කොතනකවත් වෙලා නැහැ. ඒත් අපි හිතනවා. එහෙම හිතන්නේ උකම මොකක් නිසා? ඒකටත් හේතුවක් තියෙනවා. මේ නියම ක්‍රම නොදන්නා තුරු හරි ක්‍රම දැනගන්නා තෙක් ඔය වැරදි ක්‍රමේ පාවිච්චි කරන මොනවා හරි පාවිච්චි කරන්න ඕන නිසා දැන් <clears throat> රෙද්දක් නැති කෙනා කොළ කොළ ටිකක් වගේ ඉන වටේ බැලගන්න. එයා මොනවා හරි පාවිච්චි ගන්න වෙනවා. නමුත් කොළ ඇඳලා බෑ. සමාජ ජීවිතේ. අන්න ඒ වගේ අර නියම ක්‍රමය නොදන්නා පුජ්‍යලයා මොකක් කරේ වෙලාවේ එයාට පුළුවන් සිතවිල්ල සිතිල්ලයි ඒ කරන්නේ. මොකද සිතවිලි නවත්තන්න බෑ. හරියට හෝ වැරදියට සිතවිලි ගමන් කරනවා. ඒක නිසා වැරදි සිතවිලිමයි ගමන් ඔන්න ගේ පාර දේශනාවේ පාරා කොහොමද දැන් ඔන්න අපිට අවංකව කියන්න පුළුවන් අපි ඉන්නේ ඔය බක්කේ ඔය කොටසේ ශේකරය ඇතුළේ. ඔය ශේකරය ඇතුළේ ඔය අපි අපි අපි දැන් මේ ඉන්න අය. මොකද මින් එහාට තියෙන එකේ මේ අය ඉන්නේ කියලා මට කියන්න අවසර නැහැ. ඉඩ නැහැ. පුළුවන් නෑ සාක්ෂි. ඒ මොකද්ද අද තියෙන දේශනාවේ කියන්නේ අරියනාම දස්සන මේතං අරිය ධම්මස්ස අස්සෝතුන් කම්මිතං උපාරම්භ චිත්තං කියලා ඔන්න පාලි පද වලින් ඔහම කොටස් තුනකට බෙදලා කිව්වා මොකද තයෝ ධර්ම සූත්‍රය නිසා කොටස් තුනකින් ඒ කොටස් තුනේ කිව්වේ මහා ලොකු පොදියක් අර කැටි අරගෙන කොටස් තුනට බෙදපු හැටි ඔන්න දැන් මං කෝ මේ අය මේ මේ ඉන්න මේ පිරිස. තවත් මේ වගේ හුඟක් ඇති. ඉන්න මා ඇතුළු මේ අය කවුරුත් ඉන්නේ අර කලින් කිව්ව ශේකරයත්. දැන් මේ ඊට පල්ලෙහා තත්ත්වයක් පෙන්නනවා අපෙන්ද ඒ නට්වට එන්නේ ඉස්සෙල්ලා හො ඉන්න තැන. මේ අර කිව් මට්ටමට ඒ පුජ්‍යලයාගේ ස්වરૂප ක්‍රියාපද ස්වરૂප එන්නේ ඉස්සෙල්ලා ඔක ඉන්නේ කොතනද කියලා. එතන ඉඳලයි මෙතෙන්ද වැටෙන්නේ කියන එකයි මේ පෙන්වන්නේ. එතකොට එතෙන්ද නොවැටෙන්න වග බලා ගැනීමට එතෙන්ද වැටෙන හැටි වෙන්නපුවාම අන්න නොඇටි ඉන්න පුළුවන් අයිතිවාසිකම් ලබන්න ලබන්න පුළුවන්. මේ කියන්නේ මොකද්ද? ආර්ය ඥාන ආර්යම්ගේ දර්ශනේ ආර්යම් පිළිබඳව පිළිගැනීම පළවෙනි කියනවා. ආර්යම් පිළිබඳව පිළිගැනීම එයා කොහෙත්ම කරන්නේ. ඒ මොකද්ද? දැන් හොඳ වැඩ, හොඳ වචන, හොඳ ක්‍රියා, හොඳ හැඟීම් ආදී වශයෙන් අපි එක්තරා ශිෂ්ට මට්ටමකට එනකොට අර හොඳ නරක දෙක දිහා බලන ස්වභාවයක් ඒ පුජ්‍යලයා තුල ඒ වර්ගය තුල නැත්තම් ඒ ජීවුණු වෙච්ච පුජ්‍යලයන් තුල ඇති වෙනවා. හොඳ නරක ભેදේ. ඒකේ ඊ එතෙන්ද ආවේ යම් කිසි සමයක යම් කිසි සමයක හොඳ නරක ભેදේ පිළිබඳව කිසිම හැඟීමක් නැතුව හොඳයි කියන කිසි කතාවක් නැතුව වැටහෙන දේ හිතනවා. එයාට හිතෙන දේ කරන්න හිතෙන දේ කරනවා. කියන්න හිතන වචන කියනවා. ඒ ඔක්කොම ඔහු විසින් විග්‍රහ විග්‍රහයකින් යුක්ත උපුටා ගත්ත යම් කිසි තීරණයක ක්‍රියා නෙවෙයි ඒවා. තීරණයක වචන නෙවෙයි ඒවා. සිතුන්නේ. ඒ වෙලාවට යාට හිතන දේ එයා එහෙමයි. ඒක පිළිගන්න. ඒකට ඒ පිළිගැනීමේ මට්ටමේ ඉන්න පුජ්‍යලිය. එයාට කවම දක්වත් මේවා කරන්න ඕන මිනිස්සු ඕවා හැමදාම අර එක මිනිහෙකුගේ <clears throat> එක මිනිහෙක් බීලා යනකොට එක්කෙනෙක් කියලා දෙනවා අනේ මිනිස්සු උඹ මේ බණන් ගිහින් වැටෙන්නේ ලෝකම නිරේ කියලා. එතකොට ඒ මිනිහනවලු දිව්‍ය ලෝකේ කොයින්ද මිනිහෝ ලෝකම නිරයක්. මොකද දීපුවාම දිව්‍ය ලෝකේ නැහැ කියලා මිනිහා කියන්නේ. එතකොට ඒකේ මේ ලෝ වර කියන්නේ ගිනියම් වෙච්ච හැලි මොකුත් නැහැ දෙවියලෝ. දැන් මෙයා බීගෙනත් ඇවිල්ලා. ඒක මිස්ටර් අරහන්සයා කතා කරන ඒකට දුන්න උත්තරේ අර જાතිය මේක. එයාලට අයිති දෙවියලෝ. කියලා තීරණය කළා. ඒකට ඒම් පෙන්නේ මොකද්ද? නරකය කියලා එකක් නැහැ. ඔන්න එතනින් ඒ බීගත් මිනිහා කිව්වේ ඕකයි. නරකය කියලා එකක්. ඕකෝකත් මිනිහාට ඉඩ කඩ තියෙනවා නම් නිදහස තියෙනවනම් පුළුවන්කම තියෙනවනම් කරන එකයි මොනවද තවත් එතකොට <clears throat> අර සදාකාලික වශයෙන් දිගෙන් දිගට ජීවිතේ පවතිනවා කියන හැඟීමක් ඒ මිනිස්සු තුර නැහැ. එයාලා ළඟ තියෙන්නේ උපන්න මරුණා ඉවරයි. එතකොට මරුණා ඉවරයි කියලා ඒ මට්ටමේ පුජ්‍යලිය තුල තියෙන අතර ඒ වර්ගයේ පුජ්‍යලයන් විසින් හදාගත්ත ඇදහිම් වල තියෙනවා මරුණ ඉවරයි නමුත් ඒක ටිකක් කර ඇදහිමට ගෞරවයක් වශයෙන් එක තැනක ගිහින් යනවතින ඊට පස්සේ යා මුදුත් වෙන්නේ නරක කළා නම් නරකමයි හොඳ කළා නම් හොඳයි ඒ අර වර්ගයටයි එයාගින්න මේ පන්තියේ පත්තිය පෙන්වන්නේ ඒ පන්තියේ ඒ අය විහිං සම හදාගත්තා දැන් එලාගේ ඇදහිය ක්‍රමවල තියෙන්නේ අරිට එක්වෙච්ච මතය. දැන් වැද්ද වැඩි ප්‍රදේශවල ඒ අය ගෙත් තියෙනවා මේ සාන්ති ක්‍රම. වැද්දාගෙත් තියෙනවා සාන්ති ක්‍රම. ඒක සාමාන්‍ය සමාජයේ ශිෂ්ට සමාජයේ විසිනුත් හදාගත්ත සාන්ති ක්‍රම තියෙනවා. වැද්දාගේ සාන්ති ක්‍රමයේ තියෙන්නේ මොකද්ද? අර කොළවඩ ඔක්කොම එල්ලගෙන උඩ පැනලා උඩ පැනලා උඩ පැනලා සිහි නැති වෙනවා. ඒ කියන්නේ තෙහෙට්ටුවට ඒකට කියන්නේ ආරූඪ වෙනවා කියලා. ඒක ඔය කැලේ ඉන්න එලා නම් කරපු යක්කු ඉන්නවා. ඒ අය ආරූඪ වෙනවා. නමුත් අර එයාගේ සාන්ති ක්‍රමේ අර අනිත්‍ය කම්පණය කරන ක්‍රියාවක් අර වැඩි සාන්ති ක්‍රමවල තියෙනවා. සාමාන්‍ය ශිෂ්ටත්වයට හරවපු හරිත පුජ්‍යලයන්ගේ සාන්ති ක්‍රම කියන අනිත්‍ය සනසනය. එයා ගාව තියෙන කම්පණයට පත් කරනවා. ඒකේ දෙගොල්ලන්ගේ ජීවිත ජීවිත සීමාව අපට හොඳට පෙන්වන්න. ඒක දැන් මේ පෙන්වන්නේ අර ලෝකේ හොඳයි නරකයි කිය. ආර්ය ධර්ම වල ආර්ය පුජ්‍යලිය පිළිබඳව ආර්ය හැසිරීම පිළිබඳව යමෙක් කුට වැඩි හිතේ ගණන් ගන්නේ නැත්තම් ඒවා තරම් සැලකෙන්නේ නැත්තම් ඒ පුජ්‍යලයාගේ අර එයා දැන් එන උපතේ ඉඳලා එයා එන මගේ එක්තරා සම්දිස්ථානයක සටහනක් එයා ඉන්න සම්දිස්ථානය පෙන්නනවා. දැන් අපි තාම නෑ උතෙන් ආවේ අපේ පන්තිය මෙහෙමයි. කොහොමද? අපි ඕව එකක්වත් ගණන් ගන්න හිතන හිතන දේ කොන්නවා වෙන දේවල් බාර ගන්නවා. ඊට වඩා දෙයක් හිතන්නවත් කරන්නවත් කියන්නවත් අපිට දන්නේ නැහැ කියලා ඔහුගේ පන්තිය තමයි ඒ විග්‍රහ කළා ඔහු ලෝකයා හැමියේ තබන්නේ. ඒකට හොඳ ගුණ ධර්ම ගැන එයාට කතා කරන්න හිතන්න බෑ. ඊළඟට පෙන්නනවා ආර්ය ධර්ම. ආර්ය ධර්ම පිළිබඳව ඇසීමට හෝ ඒවා පිළිබඳව සිටීමට. ඇසීම සිටීම දෙකේම අර සෝතබ්ද්වාරයෙන් කරන ඒවා. යම් කිසි කෙනෙකුට දවර මං විජිස්සිල කියලා දිනා මෙහි අර ඒ කෙනෙක් හිටියා එයා ඉතින් බොහෝම සන්තෝෂෙන් සුවඳව කතා කර කර ඉන්නවා එයාව එලවන්න ඕන නම් කවුරු හරි මොකක් හරි ධර්මයක් ගැන කතා කරන්නේ නැත්නම් ජාතක කතාවක් හරි පටන් ගත්තොත් ඒ බ්‍රහ්මදත්ත රජුරෝ මේ කාලේ මෙහෙමයි ඒ කාලේ බෝධිසත්ව මං ගිහින් එන්නම්කෝ කියලා විජහට දොට්ටුවයි. මිනිහා පස්සවත් නොකල යනවා. හරියට මිනිහට තුවක්කුවක් එල්ල කළා වගේ. ඒ තරම් විසයි මිනිහට මේක. හැබැයි අල්ලපු ගෙදර විත්‍යයි ඊන් එහා ගෙදර විත්‍යයි කතා කරනවා නම් මිනිහා හක්කේ තියෙන බුලත් ටික දොට්ට අරන් කකා ඒක අහනවා. බුලත් හොක්ක මහා මහතයි. ඉතින් ඕකත් පොඩ පොඩ විකනවා. නමුත් අර එකක් කියනවා නම් ඒ ඔක්කොම අර විකනවා සන්තෝෂ වැඩි කමට. ඔන්න ඔයින් පෙන්වන්නේ මොකද්ද? අර ආර්ය ධර්ම ඇසීමේ තියෙන දුබලත්ය. කාගේද වරද? ඔන්න අර බුදු පියාණන් වහන්සේගේ අනාත්මවාදයේ තියෙන පැහැදිලි ඔප්පුවීම හොඳටම පේනවා. ඒ මොකද මෙයා ළඟ මේ පුජ්‍යලයා ගව ගව අර අර ශබ්ද අර විග්‍රහයන් අර විස්තර අර ආරංචි උරා ගන්නා ශක්තිය මෙයා ගාන ඒක කාම කාම ශක්තිය නැත්තම් කාන්දමේ එක්තරා යෝගයක් ඉතින් මේන් දැනගන්න ඕන අපේ ළඟ අපේ කාන්දම් වල අපේ ජීවිතය ඇතුලේ තියෙන කාම ශක්තිය වල යෝගවල සංයෝගවල තියෙන බලපෑම් තමයි මේ හැම වෙලාවකම ඒක එපා මේක ඕනේ අරක නම් හොඳයි මේක නම් හොඳේ නෑ මේ ආදි වශයෙන් මේ කතා කරන්නේ කවුද? පුජ්‍යලයාගේ ජීවිතය තුළ තියෙන කාම ශක්තියේ විවිධත්වය යෙපෙන්න. ඒකට ඒ කාම ශක්තියේ විවිධත්වයේ සංයෝග බලය. ඒ විවිධත්වයේ සංයෝග වෙනස පෙන්වන අර්ථය. අර පුජ්‍යලයා ගාව අර වචනවල තියෙන අර්ථය එක්ක සිතුවිලි මිශ්‍ර කරගන්න ඒක උරහා ගන්න කිසිවක් මෙයා ළඟ නැහැ. ඒක න අවදි වෙන්නේ නැහැ. මේ හැම වෙලෙම අපේ මේ අවදියක් ඇතුලේ කෙරෙන්න ඕන. දැන් අවදියක් කරලා කියන්නේ දැන් සමහරුන්ට නානා භාණ්ඩ වර්ග තියෙනවා ඒවා සෙල්ලම් කරනකොට ඒවෑන් එන ශබ්ද වලට මහා පුදුම ප්‍රබෝධ ඇති වෙනවා. දැන් ඔය ඒක උඩරට බෙරේට නැහැ. දැන් පාතරට බෙර ගහනවානේ මගුල් බෙර වලට මේ මේ කොයිද පිරිත්තන් පිරිත්තන් වල මගුල් බෙර ගහනවා. සමහර ඉතින් තොইলුලක් බෙර ගහනවා. ওই කොයි අවස්ථාව වුණත් බොහෝ දුරට මේ ස්ත්‍රී පක්ෂයට ආවේශ වෙනවා හූ කියනවා කෑ ගහනවා නටනවා දඟලනවා අර මගුල් බෙර ගහනවා ඉතින් කවුරු කියන්නේ ඔය මගුල් බෙර ගහනකොට දෙවිවරු වඩිනවනේ. ඔය දෙවිවරුන්ට බයේ අර යක්කු දඟල නැහැ කියලා ඉතින් තීරණය දෙන්නේ. නෙමෙයි ඒ මොකද්ද වෙන්නේ? අර පාපරට බෙරේ තිනවා අර ඒකේ බේසික් එක ගොරෝසු කොටස බොහොම සැරයි. ඒක වැඩිච්චාම පපුවට ප්‍රබෝධ මේ වේගය නගින වැඩි සිටි. තේරුණානේ? වේගය නගින. ඒක උහුලන්න බෑ. ඒක ඉතින් ඇස කරනාට ඔක්කොන්ට පැතිච්චාම හරිය දඟලනවා. ඒකයි වෙන්නේ. එහෙමනම් උඩරට බෙර ගන්න කොටත් එහෙම වෙන්න එපා. නෑ ඒක නිකන් ටන්ටොන් ගන්න නිසා ඒක අරක බොහොම ගොරෝසු අඬක් නිසා අර කම්පණය වෙනවා. ඉතින් ඒකෙන් තමයි ඒ ජීවිත தත්ත්වය ඒ தත්ත්වයට එන්නේ. ඒ මොකද්ද ඒ අර සබ්දයත් එක්ක වැඩ කරන කම්පණය වෙන ශක්ති ස්වરૂප ශක්තිය ළඟ තිබෙච්ච නිසා. එහෙම නැත්තම් කවදාකවත් ඒක වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය මේ බොහොමයක් ශ්‍රීපත් සිතයි ওই රෝගේ හැදෙන්නේ. එතකොට ඒකෙන් පෙන්නේ මොකද්ද? ඒ ඒ දේ උරා ගැනීමට අප ළඟ ඒ ශක්තිය තියෙන්න ඕන. ඒ ශක්තිය නැත්තම් ඒක ඒකෙන් ඉරෙන්නේ නැහැ. එතකොට අපිට තියෙන්නේ ශක්තිය හදන්න ඕන ඒ උරන தත්ත්වය. එතකොට මේ ශක්තිය හදන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ශක්තිය හදන්නේ නිකන් හැදෙන්නේ නැහැ. මේ විදිහේ ඒකේ ආදීනව යම් කිසි දවසක කනින් අහලා හෝ නැත්තම් යම් කිසි යම් කිසි උපකාරයකින් දැනගෙන හෝ යම් කිසි ආදර්ශයක් පිළිගැනීමට සිදු වීමෙන් හෝ කොහොම හෝ අරක වරද පෙනෙන්නම ඕනේ. කවදා පෙනෙයිද දන්නේ නැහැ. කවදා පෙනෙයිද දන්නේ. එයා එහෙම පෙනෙන වෙලාවල් වල නවත්තන්න බොහොම අමාරුයි. ඉතින් බොහොම ලොකු අමාරුවකින් කලක් යනකොට තමයි හිමින් හිමින් කනේ වැටලා වැටලා හිමින් හිමින් සකස් වීමක් වෙන්න ඕන. එතකොට ඒ සකස් වීම වෙනතුරු එයා මේ වැදගත් වචන එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ සම්බන්ධකම එයා සම්පූර්ණයෙන්ම තුරන් කළා. එයාට මේ අසභ්‍ය නරකයේ කියලා සම්මත නරක හැඟීම් පහළ වෙන අදහස් එක්ක එයා නිරතුරුවම සම්බන්ධකම් පවත්වන්න ලොකු උනන්දුවක් දක්වනවා. එතකොට ඊළඟට උපාරම්භ චිත්තං කියනවා. උපාරම්භ චිත්තය කියලා කිව්වේ ඔය පුජ්‍යලයාගේ නිතර දෙවේලේ එයා විහිං එයා පිළිබඳව කරන කාරණයක් සිද්ධියක් ක්‍රියාවකුයි මේ උපාරම්භ චිත්තය. ඒ මොකක්ද? එයා හැම වෙලේම එයාට සාප කරනවා. එයා හැම වෙලේම එයාට සාප කරනවා කිව්වේ හැම වෙලේම තමාට එයා දොස් නගනවා. තමාට නෙවෙයි. තමා කතා කරන්නේ එල්ල කරන්නේ බාහිරේ. නමුත් එයා ඒකේ දෝෂේ පැවරෙන්නේ එයා තුලමයි. ඒ මොකක්ද? මෙච්චර අපි ඉන්නවා. අර අහවල්ලු මෙහෙමයි ඉස්සරීති. උන් කොහොම හරි ඔලියෝස් ඔළුව ඉස්සුවා. මේ අපේ ළමයින්ට නැත්නම් අපේ දරුවන් මේ කිය කිය දරුවන්ට දොස් කියනවා නෑදෑයින්ට දොස් කියනවා. නෑදෑය ගැන හිතන හිතනකොට ඔවුන් තමයි අපිව කෑවේ. එදා ඉඳලා අපිව නැති කරන්න හූනියම් කළා පිල්ලුවේව අරවම නොයිත් කිය. ඊළඟට ආශ්‍රය කරන යමෙක් ඉන්නවනේ. ඔයා ඔහොම හිටියට මාව කී දවසක් අමාරුවෙන් හැම වෙලේම එයා මේ ලෝකෙට දෝෂාරෝපණ කරන කෙනෙක්. ඒ මොකද? ඒ දෝෂාරෝපණය තමාගේ අයිතිවාසිකම මත කියන්න කෙනෙක් නැති නිසා තමන්ට දොස් කියන්න බැරි නිසා ලෝකෙන නිරන්තරයෙන් දොස් කියනවා. නිරන්තරයෙන්ම දොස් කියනවා. ඒ දොස් කියන්නේ මොකද? අර පැවතුම් නිසා හොඳ කරුණක් එක්ක එයාට සම්බන්ධ වෙන්න බෑ. හොඳ දෙයක් එක්ක තමාගේ ජීවිතය සම්බන්ධ කරලා සැනසෙන්න යාට පුළුවන් කමක් නැහැ. මේ දෙක උඩ ජීවිතයට ලැබෙන අයිතිවාසිකම් දෙකක් තියෙනවා. ඒකෙන් බේරෙන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම ඒක සිද්ධ වෙනවා. ඒ මොකක්ද? හැම වෙලෙම සතුටෙන් ඉන්න බැරි අසතුටට නිතරම සිටිවිලි දමන අසතුට සිටිවිලි එක්ක ගිලෙන ගතියක් අර පුජ්‍යලයා තුල තියෙනවා. ඒ පුද්ගලයා තුළ මොකද යාට සැනසෙන්න මගක් නැහැ. හැම වෙලෙම නොසැනසුම් පැත්තෙන් හිතන නිසා නොසැනසෙන තත්ත්වයක් මෙයාගේ ජීවිතය හැම වෙලෙම උදා ඒ උදා වෙන ඒ නොසන්සුන්කම උඩ ලැබෙන වින්දන වලටයි අරයා බණින්. මොකද්ද බණින්? අර මිනිස්සුන්ට කාලය ඇඳලා ඉන්නවා මේ මනුස්සයාට ඇස් දෙකෙන් දැක්ක හැටි ඒක හුලන්න බෑ. ඉන් උන් බුදුහාමුදුරුවකටත් ওই ප්‍රශ්නෙත් මතුවුණා එක අවස්ථාවේදී ඒ වනයක් වාගේ ඒ වනයේට හුලම් පාර වැදුනත් යම් පොඩ්ඩක් හුලඟ තදින් වැදුනත් වනයේ රිදෙනවා යම් තම් මොහකාරය හැප්පෙනකොට රිදිලා එයාගේ සිත වනයක් ඒ වනයේ කිව්වේ රිදෙන தത്വෙටයි ඒක සකස් වෙලා තියෙන්නේ වනේ කියන්නේ පැහැවච්ච තැන. ඒතකොට ඒකට මුකුත් ජය වෙන්න බෑ. ඒ වගේ හැම වෙලෙම සිටිවිලි වල තියෙන්නේ රිදෙන දේවල් මතුවීම. ඔයගේ ඇතුලේ නැහැ මොනම සපත් දෙන අදහසක්වත් මතුවෙන්න කිසිම පුළුවන් කාර්කමක් නැහැ. අන්නේ ඒක නිසා බැලුවත් රිදෙනවා, ඇහුවත් රිදෙනවා, කතා කරලා රිදෙනවා මොනවා වුණත් රිදෙනවා. අන්නේ පුජ්‍යලයා දැන් මේ ඉන්න අයට වඩා එහෙන් ඉන්නේ කෙනෙක් නිසායි වේල පහින්ම මේ අයව මම බේරගත්තේ අර එක කොටුවට දාලා. එක සීමාවකට දාලා. මොකද මේ අය ඉන්න සීමාව හවන්න එක. මමත් ඇතුළු ඒ ඊළඟට අර විදිහේ තත්ත්වයක් නැති බව පේනවා. මේ අය තුල සාක්ෂියක් හොඳට ඔප් වෙනවා. මේ ධර්මය අහන්න, ධර්මයට අනුව දිවි පෙවත ගෙනියන්න, ඒට උවමනා කරන උපක්‍රම යොදා ගන්න බොහෝම ලොකු උනන්දුවක් තියෙන පිරිසකුයි මේ තරම් මහන්සි වෙන්නේ මේ දේශනාවට කම් දෙන්න. ඒකෙන් පෙන්වන්නේ මොකද්ද? අර මේ සීමාව නෙවෙයි. අර ආර්ය හැඟීම් එක්ක ආර්ය දර්ශන ආර්ය ශබ්ද වලට ප්‍රිය කරන தත්ත්වය මේ අයිති. ඔය ඔතෙන් ඇවිල්ලා තියෙන කොහෙන්ද? පුළුවන් තරම් ජීවිතයට බැටකාලා. নানা ආකාරවල පරීක්ෂණ පවත්ත පවත්ත. නොයෙක් පක්‍රම යොදලා අන්තිමට පරාජය වුණු පැත්ත උනාට පස්සේ තමයි අන්න නියම දෙනට වැටෙන්නේ. එතකන් ඒ අරකයි මේකයි නානා ඒවා එක පොරකකා ඉන්නවා. ඒ පොරකන සමයක් අර සමයෙන් බේරෙන්න හදන සමයක්. සමහරු එක එක ආකාරයේ ජීවිත ජීවිත පාවිච්චි කරනවා. සමහරු සමාජයට සේවය කිරීමට කියලා යොමු වෙනවා. සමහරු ඒ ගමම් බිමන් වන්දනාගම নানা ආකාරවල පටලෝගෙන දඟලමින් ඒ දඟලිල්ල කරන්නේ මෙන්න මෙතෙන්ට වැටෙන්න. එහෙම දඟලලාම ඕන එන්න. අර පුංචි ළමයාට ආගම උගන්වන්න ඉස්සෙල්ලා අය බුදුගේ පෙන්වන්න යනවා. අර ජාතක කතාඹල තියෙන ඒවා පෙන්නනවා. අන්නේ ඒවා අහමින් ඒවත් එක්ක හිත සම්බන්ධ කරමින් තමයි අර පුංචි දරුවා හිමින් හිමින් බණ අහනවා කියන දෙයට එන්නේ. අර අර පුජ්‍යලයක් අර කියන ආර්ය සම්බන්ධයෙන් සම්බන්ධයක තියෙන විරෝධය නැති කරගන්න ඉස්සෙල්ලා යා සිරිපාදයයි දඹදිව 15 පාරක් වඳි අනුරාධපුරේ සිල්ගන්නේයි මෙහි සිල්ගන්නේ අය. ඒ මොකද මෙහි වටින්නේ එයාට තනියෙන් බයෙන් හැංගිලා කාටවත් නාඳුරන කෙනෙක් ඉන්න ඕනේ. මොකද එයාගේ වැඩක් ඒ කරනවා එයා රහසේ. අර අතනින් මෙහාට පැන ගන්න ආදෙනවා. ඒ පණින වෙලාව දැක්කොත් මිනිහට ලැජ්ජයි. ඒක නිසා හොරෙන් සිල් ගන්නා ඉන්නවා. ඉතින් මම දන්නේ කී දෙනෙක් ඉන්නවා කීප දෙනෙක් ඉන්නවා එයා එයා සිල් ගන්න අවුරුද්දේ දවසද කොහෙද? එක සැරේ. ඒත් අනුරාධපුරයේ සීමා බෝධින් වහන්සේලා. ඒ ලොකු තැනකට යන්න ඕන. නැත්නම් සිල් හිටින්නේ ඇලෙන්නේ නැහැ. ඉතින් ඔන්නෝම ඒ මොකද? එයාට දොස් කියන්න බෑ. එයා එහෙම යන්න ඕනේ. එහෙම නැත්නම් කොහේ හරි විරලකවත් හැංගිලා ඉඳගෙන මෙතනින් පැන ගන්න ඕනේ. ඒ පයින්ව පෙන්නන්න කවුරුත් ඉතින් තමන්ගේ ගෞරවයට කැමතිනේ. ඒක නිසා සතුටු නෑ පෙන්වන්නේ. ඒක නිසා හැංගිලා සිල් අරන් අර පෙල්වුණාට පස්සේ අන්න එනවා ඉස්ස සමාධිය. ඒක නිසා දැන් මේ අයට මේ කාටත් සතුටු වෙන්න පුළුවන්. දැන් මේ භයානක සීමාවල් ඒවා. ඒවෙන් පන්න ගන්න හරි අමාරුයි. නමුත් ඒ සීමාවල් මේ ඒ සීමාව කවුරුත් පැනලා තියෙනවා. ඒ පැනපු බවට සාක්ෂි ඉතින් මේ ඉස්සරහට යන්නේ දැන් ඉතින් ලේසි. මොකද ඒකෙම එල්ලිලා යනකොට අහුවෙනවා මේ කියන ධර්ම කොටස්. ඒකට ඔන්න එක මට්ටමක් මේ පෙන්වේ අර දැන් මේ කියන මේ පුජ්‍යලයා තව ඉස්සෙල්ල තව පුජ්‍යලෙක් මේ පුජ්‍යලයාම ඊට වඩා පහත් පහත් මට්ටමක ඉඳලයි ඔය කියන දැනට ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද ඔය ඉස්සෙල්ල තියෙන ඔය හැන් තියෙන දීතත් හැම වෙලේම අසද්ධ්‍ය නෑ උද්දච්චං අසංවරං දුස්සීල උද්දච්චං අසංවරං දුස්සීල ඔන්න ඔය කිව්වේ අර ආර්ය සම්බන්ධතාවය චීන මේ සම්බන්ධතාවයක ඈත් මේ එකමුතු වීමට කැමැති ආර්ය වචන ශබ්ද කතා කිරීමට ඇහිීමට අකමැති ඒ වාගේම නිතරම Tamanට Tamanගේ ජීවිත தත්ත්වය ගැන දොස් කියන මට්ටමට එන්න ඉස්සෙල්ල ඔයා හිතේ මට්ටමක් ඒ මට්ටමේ ඉඳලා මෙතෙන්ට පැනලා ඒ මට්ටමේ Tamanට දොස් කියන්නේ අය මොකක්ද යාගේ තියෙන්නේ උද්දච්චං අසංවරං දුස්සීලං කියන මේ කෑලි තුනක් යාගා වැඩ කරනවා කෑලි තුනක්. උද්දච්චය කියන්නේ මොකක්ද? හැම වෙලෙම දැන් ඔය සාමාන්‍ය ගලාව තියෙන බල්ලෝ දිහා බලපුවාම හැම වෙලෙම බල්ලාගේ ඔන්න දිහාවකට හයියෙන් යනවා. ගිහලා ටක් ගාලා නවතිනවා. නැවතිලා වටපිට බල ආපහු හිටපු දැනට දුවගෙන යනවා. දුවගෙන ඇවිල්ලා ඔන්න පොඩ්ඩක් අසනවා. අසලා හිට උඩු බැලියට පෙන්ලිලා නිකම් බුරනවා. මේ රාජකාරී ගොඩක් ඒ බල්ලට තියෙනවා. ඒ උද්දච්චය කියන්නේ මොකක්ද? නිරන්තරයෙන් සිතවිලි පනිනවා විවිධ ආකාරවල නිමිති වලට. ඒක පුජ්‍යලයේ වරදක් නෙවෙයි. එයා ඉන්න ජීවිත ගමනේ ජීවිත ගමනේ කියන සසර ගමනේ එන ගමන් ඔහු විසින් පසු කරන එක්තරා පන්තියක් ඒ. දැන් ලෝකේ මිනිස් සමාජයේ ඉතාම බිහිසුණු වැඩ කරන තාම දරුණු වැඩ කරන පුජ්‍යල විශේෂයෙකුත් ඒ මිනිස්සා ශිෂ්ට සමාජයේ අසේ ඉන්නවා. ඒකට ඒ අය ඒ විදිහ වැඩ කරන්නේ යම් කිසි භයානක ජීවිත රටාව ගෙනිනවා නම් ඒ මොකද? හැම වෙලෙම නොසන්සුන්කමක් සිතේ තියෙන එකයි මේ උද්දච්චය කියන්නේ. නොසන්සුන්කම කියන්නේ මොකක්ද? එයාට සල්ලි නැතුව හෝ කෑම නැතුව ඒක නෙමෙයි. ජීවිත ඇතුලේ යම්කිසි දාහයක් මතු කරනවා. හැමිසය අවුලුව කසනවා වටපිට බලනවා නානා ආකාරවල මේ පුජ්‍යද දිහා බලා ඉන්නත් නරකයි. මොකද සමාජයට පැන්න ගමන් ගහන්නත් පුළුවන්. මොකද බලා ඉන්න කියලා අහන්නත් පුළුවන්. මේ බොහොම බිහිසුණු ජීවිත රටාවක් ඒක. හැම වෙලෙම නොසන්සුන්. නොසන්සුන් කිව්වේ එයාගේ සිතුවිලි එකමුතු වෙලා එක එල්ලයක් ඔස්සේ ගමන් කරන්න එයාට ජීවිතය ඇතුළෙන් ඉඩ දෙන්නේ. එයා තුලින් ඉර දෙන්නේ නැද්ද? එයා ළඟ තියෙන කාම ශක්තිය ඒ විදිහේ ඒ විදිහේ කාෂ්ඨක රෞද්‍ර තත්ත්වයක් උදා උදා කළා දෙන කාම ශක්තියක් එයා ළඟ තියෙනවා. ඒයින් පෙන්වන්නේ මොකක්ද? සසරට වැටිලා අපි දැන් මේ කතා කරන්නේ මිනිස්සු ගැනයි. ඒ ත්‍රිසං සමාජයේ හැඩයෙන් වෙනස් වූ එක විතරයි නැත්තම් තිරසං ගතිතාව මිනිහා ගාව තින්නේ. හැඩය වෙනස් වීමට තරම් යම් කිසි දියුණුවක් එයා ළඟ තිබුණා. ඊට හේතුව ඒ වර්ගයේ මව්පිය પરම්පරා ඉන්න නිසා. ඒතකොට ඒ වර්ගයේ තැනකයි එයාගේ උත්පත්ති ලබන්නේ. ඒ උත්පත්ති ලැබුවට පස්සේ ඒ ඒ ඒ පරපුරෙන් එන්නේ නොසන්සුන් සිද්ධීන්මයි උදා වෙලා එන්නේ. ඉතින් මෙයාට සංසුන් වෙන්න තනියෙන් බෑ. එයා ඒ නොසන්සුන් කමෙන් උන්ට ඔහොම කළා මදි අර නොහිටේවා එන්නේ අර එයාගේ ළඟ තියෙන නොසන්සුන්කම. ඒ නොසන්සුන්කම එයාට එයාට මේ ලෝකෙට පාවිච්චි කරන්න පුළුවන් උනේ එවැනි පරපුරකුත් ලෝකෙ තියෙන නිසා. ඒ පරපුරට ආවේ මෙයා ඒ ඒ සංයෝගය ඔහු තුල තියෙන නිසා. එතකොට ඒ සංයෝගය පාවිච්චි කිරීමේදී ඕනෑම කෙනෙකුට පේනවා අනේ මේ ඇත්ත මිදින දුකක්. හැම වෙලෙම ඒ කියන්නේ රාජපුරුෂයින්ට බය හැංගෙන සංවිධානය ළඟ තියෙන හැංගෙන්න සිද්ධ වෙලා තියෙනවා හැම වෙලෙම ගැස්සීමකින් බයෙන් වටපිට බලනවා ඒ වගේම හැම කාරණයකදීම එයාගේ බයක් එක්ක ජීවත් වෙන පුද්ගලයෙක් ඒ බය මොකක් නිසාද එයාටම කියන්න බෑ එයා මොකටද බය වෙලා තියෙන්නේ. නමුත් හැම වෙලෙම තිගැස්සීකින් හැම හැම කෙනෙක්ම අවිශ්වාසයකින් හැම දෙයක්ම අවිශ්වාසයකින් ආදී ඔය චිත්ත වික්ෂිප්තයක නැත්තම් සිතේ උද්දච්චය උද්දච්චය කියන්නේ පණින ගතිය නිතරම සංවිධානය කරන ශක්තිය අර කාම ශක්තිය ළඟ තියෙනවා. ඉතින් ඒ කාම ශක්තියයි මේ පුජ්‍යලයාව මේ මට්ටමට දැම්මේ. එසේ දාන ඒ නිරන්තරයෙන් ඒ මට්ටම ක්‍රියා කරන මට්ටමට ක්‍රියා කරන සිතක් ඇති පුජ්‍යලයාට වෙන්නේ මොකද්ද? නිරන්තරයෙන්ම දුස්සි අසංවර ස්වરૂපයක් යා ජීවිතය ඇතුළේ. අසංවරය කියලා කිව්වේ මොකද? කිසිම දෙයක එයාට දැන් අසකනාශේ දිව ශරීරයේ කියන මේ ඉන්ද්‍රියන් පහක් පිටින් තියෙනවා ඇතුලෙන් ඉන්ද්‍රියක් තියෙනවා මොළය මනෝ ධාතුව කියලා. මේ ඉන්ද්‍රියන් සියල්ලම ෂඩේන්ද්‍රියම කිසියම් සංසුම් ස්වභාවයකින් වැඩ කරන්නේ නැහැ. ඒකට එක කරුණක්. දැන් ඔය ඒ වර්ගයේ පුජ්‍යලයකට ටිකක් වෙලා කතා කරගෙන හිටියොත් ඒ වර්ගයේ පුජ්‍යලයක. ටිකක් වෙලා එනකොට කල්පනා හිටියොත් දැනෙයි මම එnde end end end නිකන් විරෝධ විරෝධ මත ඉදිරිපත් කරනවා. ඒ විරෝධ මත ඉදිරිපත් වෙන්නේ අර හැප්පෙන්න බලන්නේ. හැප්පෙන්නේ මොකද යාට? එයාට හැප්පෙන්න ඕනේ නැහැ. එnde end අර චිත්ත වේගය වැඩි වෙනකොට ඒ චිත්ත වේගයේ අංශක ප්‍රමාණයේ හැටියටයි අදහස් වැඩ කරන්නේ. තේරෙනවද? අදහස් වැඩ කරන්නේ ඒ අංශක ප්‍රමාණයට. ඒකට චිත්ත වේගයේ අංශක එන්නෙන් වැඩි වෙනවා මේ පුජ්‍යලයාගේ පාලනයෙන් තොර වූ අන්න ඒකට කියනවා අසංගර කියලා. චිත්ත වේගය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ඌෂ්ණ අංශකයට අනුව අන්න එයාට වචන පාවිච්චි කරනවා. මේකට සාක්ෂියක් වශයෙන් නිදසුනක් කියනවා නම් ආ එයා ඇහුවොත් ආ තමුසි කොහෙද ওই ගියේ කියලා ඉස්සෙල්ලා සුවඳ කතා. ඊළඟට එයා ඒ කතා කරනවත් සමගම එයාගේ චිත්ත වේගය අර රත්ත්‍රිම් වැඩි නිසා නගිනකොට ඊළඟට අර සුවඳ ශබ්දය ටිකක් කිලුටු කොල්ලයි කතා කරන්නේ. කොහෙද තමුසලා අපි දැක්කත් අහක බලාගෙන යනවා. හරි ඉස්සෙල්ලා හොඳ සුවඳයි. ඊළඟට දැන් හැප්පිල්ලක් යනවා. එලා ඔහොම තමයි ඔය හරියනකොට එන්න එන්න නග්ගනවා. ඒ මොකක් නිසාද කිව්වොත් අර පුද්ගලයාගේ ජීවිතය ඇතුලේ තියෙනවා ඒ ඉක්මනින් අංශක ගන්න සත්‍යීමට නගින ගතිය. ඒ කාමදාත්‍ය වර්ණ. ඒක මේ සත්තුන් ගාව තියෙන එකක්. ඒක තමයි අර කිව්වේ අර සත්ත්ව විවේකයෙන් යම්දන් හැදේ වෙනස් වුණා විතරයි සත්ත්ව මේ මෙවයක සාම මිනිහා ගාව වැඩ කරන සෙව්වක් ඔය පෙන්වන්නේ. ඒකට ඒ සෙව්වේදී එයාට වෙන්නේ මොකද්ද? කිසි කෙනෙක් එයාට සහාය පිණිස පවතින ගෙදෙට්ට එනකොට ඒ ගේකට එනවට කැමතිද? මොකද අවුලක් හදාගෙන මිනිහා යන්නේ. නැත්තම් ගෙදර කෙනෙකුට මොනවා හරි අවුලක් මොකක් හරි දෝෂ ආරෝපණයක් කළා එයා ගිය තැන රිදුම්. ඒ රිදුම් දෙන පුජ්‍යලයා උනේ අර එයාගේ අසංවර චිත්ත තත්ත්වය නිසා. අයියෝ අවාසනාවන්ත පුජ්‍යලයා ගැන අපි ওই ධර්ම න්‍යාය ධර්ම න්‍යාය දන්න කෙනෙක් එයාට දොස් කියන්න. එයා ගැන අනුකම්පාව උපදවනවා. තව කොච්චර කල් යයිද අර අර නියම සැනසී යම්තම් සැනසෙන මට්ටමට බයි. හැම වෙලේම නොසන්සුන්කම. ඒ ඉතිහාසය බලනකොට හිතපු අය රෞද්‍ර වර්ගයේ මිනිස්සුන්ගේ ජීවිත රටාවල් දිහා බලනකොට හොඳට තේරුම් ගන්න පුළුවන්. එයාගේ හැම වෙලේම පිච්චෙන ගතියින් ඉපිච්චලා. ඒ අර අතීතයේ සසරට වැටිච්ච වැටලා එන ගමනේ අර සුළු වෙනසක් වෙච්ච භවිතා පෙන්වනවා හැඩෙන් නැත්නම් අර තාම අර සත්ත්ව ස්වરૂපෙමයි එයා පාවිච්චි කරන්නේ. ඊළඟට ඒකේ අවසානයේ පෙන්වනවා ඒ ඒ මට්ටමේ අවසානයේ පෙන්වනවා දුස්සීලයි. දුස්සීලයි කියලා කිව්වේ මොකද? තමාගේ වචනය තමාව සනසන්නෙත් නෑ අනුංග සනසන්නේ. තමාගේ ගමන බිමන ආදී ශාරීරික ඉරියව් එකක්වත් එයාට සංසුන් නැහැ. අර ගැස්සිලා බැලිල්ල ඉක්මනින් වේගවත් ඒ ක්‍රියාවට යෙදිල්ල පොඩ්ඩ පහු වෙනකොට බොහොම කේන්ති යන ගතිය මේ ඔක්කොම පෙන්වන්නේ අර දුස්සීලකමේ අන්තය. ඒ මොකද එයාගේ සිත හැම වෙලේම දූෂණය වෙලා නිසා සීලන තත්වයක ඒකේ පවත්වන්න බෑ. ඒ සීලන தত্ত্বය නැත්තේ අර දූෂණ කරන ගති වලින් යුක්ත පැවතුම් නිසායි. ඒ පැවතුම් සංවිධාන වෙන්නේ එයා ළඟ තියෙන කාම දහසේ තියෙන නොදියුණුකම නැත්තම් සුද්ධකම අඩුකම නිසා. ඒතර දැන් මේ කාරණා ගැන මේ අය අහනකොට පෙනේ අනේ අපි ඔය කියන සෙව්වෙන් අයින් වෙලා දැන් ඉන්නේ අපි අර ඉස්සෙල්ලා කිව් සෙව්වෙනින්ද අපිට නම් තල්ලු වෙලා යන්න පුළුවන් අර ජාති ජරා මරණ දැන් පරක් වෙලා නෑ අපි හැබැයි අතනින් පැන්නේ කොයි කවදාද කොයි කාලෙද අපිට කියන්න බෑ. මොකද පැනලා තියෙන බව මේ ආර්ය ධර්මයේ එක්ක චිත ජීවිතේ සම්බන්ධ කරන් තියෙන කැමැත්තත් ඒ වාගේ මේ ආර්ය ධර්ම වල අගය සිටීමත් ඒ වාගේම තමන්ගේ ජීවිතය පිළිබඳව තමන් උදන් අනන නිසා අය අතන දුස් එයා සාප කරනවා කියන්නේ මේ උදන් ගන්නවා අනේ අපිට මේ ප්‍රමාණෙත් උතුම් ප්‍රමාණයයි. දැන් අපි සැනසීලා ඉන්නේ කියන කතාව බොහෝ දෙනා කියන. අන්න එහා ජීවිතයට ශාප කරන්නේ ඇයි? අර ආර්යයන් පිළිබඳව හැඟීම කියනවා ආර්යයන් කිව්ව හොඳකම පිළිබඳව හොඳ දෙයක ජීවිතේ මිශ්‍ර කරන්න හදනවා ඒ කෙරුවාව නිසා ඒ කාන්තේ මේ ආර්ය සැනසෙනවා. සැනසෙනවා කියන්නේ අනේ මට යන්තම් ඇති ඉතින් කොච්චර රට ලෝකේ කරදර තිබුණත් මම එක්තරා ප්‍රමාණයක තනසිලා නේද කියලා මා හිතනවා මෙතනින් කාටක් කියන්න පුළුවන්කම ඇති. හොඳයි පින්තුතුනි දැන් නම් ඉතින් වෙලාව සම්පූර්ණයි. ඔන්න එක්තරා කොටසක් මං අදත් සම්පූර්ණ කරලා දුන්නා. දැන් ඉතින් යම් කිසි ප්‍රශ්නයක් මොකක් හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔව් ඔව් ඔව් ඔය දැන් ඒ ශබ්ද ඉච්ඡම් පුරිසස්ස සැට්ටම් තමයි ඔහෙලට වෙලා තියෙන්නේ. ඒකේ උඩිය තමයි ඔය ඉන්නේ. ඈ පැනලා අර අර ආර්ය ධර්ම එක්ක සම්බන්ධකම් පවත්වන අවස්ථාව තමයි සම්බිද්ධ පුරිසස්ස. දැන් ඒක ප්‍රශ්නයක් ඊළඟට මොනවද? තව මුකුත් නෑ වාගේ. හොඳයි පින්නතුන තව කාරණයක් කියන්න තියෙනවා මේ ඉතින් වැඩි හරයක් මෙතන සම්ම සංවිධානයේ අය ඉන්නේ දැන් වෙසක් උත්සවයේ අපි ඉතින් ආරාධනාපත්‍රක ලැබෙයි නමුත් අපි විශේෂයෙන් මතක් කරන මෙවැනි අයට අපිව මතක් කළ යුතුයි මොකද්ද දවස් 3ක් මෙතන සිල් සමාදන් දවස් 3 සිල් සමාදන් වෙනවා කියන්නේ ඉතින් ප්‍රයෝජනයක් ලැබෙන විදියට ඒ දවස් 3ට තමගේ ජීවිතය සම්බන්ධ කිරීම නිසා ඒක ඒ නියම ප්‍රයෝජනය ගැනීම සූසී කියලා මතක් කරනවා. ඒ වගේම දැන් පළවෙනිදා විශේෂයෙන් අර එකට උමනා කරන මඩු ගියහිල්ලාම තියෙනවා. ඉතින් නිවාඩු දවසක් නිසා පුළුවන් කෙනෙක් ඒකටත් ඇවිල්ලා සහාය වුණොත් ඒ වැඩ පහසෙන් කරගන්න පුළුවන්. ඒක නිකන් අතිරේක දැන්වීමක් විශේෂයෙන් අර තුන් දවස ගැන කාගෙත් සිත් යොමු වෙනවා ඇති කියලා අපි නිකන් සිහිපත් කරනවා. හොඳයි. දැන් මේ කාලය තුලදී මේ පින්න තුන් ජීවිතේ තවත් දැනට ඉන්න සෙව්ව පන්නලා ඊට වඩා උසස් සෙව්වකටපත් වීමටයි මේ මේ තරම් මේ කාලය ගත කළේ එම නිසා. ඒ පිළිබඳව සතුටු වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අපැසුරු කරනා ස්ථානවලට අධිග්‍රහිත සියලුම දිව්‍ය රාජ්‍යමියා මේ සම්මෙන් සතුටටපත් වේවා. ඒ ආශිර්වාදය මේ සෑම දිනකට ලැබීමෙන් මොහොතින් මොහොත ජීවිත සංසිල්ලුදා කර ගැනීම සඳහා හේතු වේවා. ඒ දිවිරාජ සමූහයාටත් තම තමන් නමින් නැසීමේ පරිලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාටත් භූත පින්නතුන්ට ලෝසතුන්ට මේ හැමතෙමත් මේ ශක්තිය කාන්තේම සියලු දුක් නිවාරණා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවායන් සිට ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන ගාථාව آقا آج ندام شموانس و لبیو آارتھ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිද්දතු